සබ්බම්මං නිරාදස්සෝ සුනන්තු සග්ගෝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අං භවන්තා ධම්ම ශ්‍රවණ කාලෝ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේච භික්ඛවේ ආසවා සංවරා පහතබ්බා උද භික්ඛවේ භික්ඛූ පටිසංකාවෝනසෝ චක්ඛුං සංවර සංයතෝ යරති තී සබ්බා බුද්ධ සම්පන්න තුනක්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය සකස් කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවන සම්සන්නට තමන්ගේ මානසිකාරය බුදුගාමී වහන්සේ දේශනා කරපු ආකාරයට සකස් කරගන්න ඕනේ. උතුම් ධර්මය තමන්ගේ මානසිකාරය නැඹුලා වන විදිහට තමන්ගේ මනස සකස් කරගන්න ඕනේ. ඒ සඳහා කළ යුතු දේ නොකළ යුතු දේ සාකච්ඡා කරන ධර්මදේශනා මාලාව තමයි මුලින්ම ධර්මදේශනා මාලාව කියලා කියන්නේ. එතකොට එවන් අරමුණකට ළඟා වෙන්න බලාපොරොත්තු වෙන අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ සබ්බාසව සූත්‍රයේ තියෙන කර්ම පිළිබඳවයි. ඊයේ දවසේ අපි එහි සාරාංශය මොකක්ද කියලා සාකච්ඡා කරා. පළවෙනි තියෙන්නේ දසනා පහතබ්බා කියන කොටස උනාට අපි කල්පනා කරා මොකද හැමෝම වර්ගය අවශ්‍යතාවක් අරගෙන තියෙනවා. සෝවාන් මගනුවණින් පහකල යුතු ආශ්‍රවයන් ඉවර කරලා තමයි භාවනා පහතබ්බා කියන කොටසට යන්නේ කිඹ මේ භාවනා කර යුතු සෝවාන් වුණාට පස්සේ කියලා මේ සූත්‍ර ධර්මයේ තියෙන කාරණාවක් හින්දා. මම කල්පනා කරේ එහෙමනම් ඉතිරි ටික අපි සාකච්ඡා කරමු ඉස්සෙල්ලා. සංවරාත හතබ්බා ආදි වශයෙන් කියන ඉතිරි කොටස් ටික සාකච්ඡා කරලා අන්තිමට දසනාත හතබ්බා කියන සාකච්ඡා කරනකොට තේරෙයි අර ඉතිරි ටික ඔක්කොම මේකට මේ පැත්තට පැත්තට ඉතිරි ටික ඔක්කොම ඕනෑ කියලා. ඉතින් ඒකෙන්වත් අභ්‍යාසරි සාකච්ඡා කරන්නේ මම ගාථා ධර්මයෙන් සඳහන් කරේ චක්කුම් ඥාන සංගතෝ විහෙරති කියලා විතරයි චක්කුම්ජ සංවර සංගතෝ විහෙරති කියලා විතරයි මෙහෙ තියෙන්නේ ඉන්දියන් හැම සංවර කරගන්න ඕන කියලා සංවර පහක් අද්දා කියලා කියන්නේ ඉන්දිය සංවරයෙන් පහ කර යුතු ආශ්‍රව ධර්මය. මෙතන ගැටුත් පහවිදෝන තේරුම් ගන්න ඕනේ. පින්නත් අපි මොන හරි දෙයක් කරනකොට අපේ සිතෙහි ඒ කරන දේ පිළිබඳව මේකත් අදහස වෙන කෙනෙක් කරන්නේ ඒ කරන දේ පිළිබඳව ඇති වෙන අදහස එක එකකට වෙනස්. දැන් දාන විතරක සම්බන්ධ වෙනවා කියලා හිතනකොට කවුරු කෙනෙක් අපි කාගහරි දාන විතරක සම්බන්ධ වෙන ප්‍රාරාධනාවක් කරලා සමහර අය පැහැදිලිවම මේ මහා සංඝරත්නයේ සේවය සිද්ධ කරන දානයක් මේකෙන් අපිට මහත්ඵල අනිසංස ලබා ගන්න පුළුවන් නේ මේකට එක්ක මේකට අනුමෝදන් වෙන්න ඕන කියන අදහස සමහර අය සම්බන්ධ වෙනවා සමහර අය සම්බන්ධ වෙනවා අනේ මන් දන්නේ මේ කිව්වා කිව්ව හින්දා කොහොම හරි ගිහිල්ලා කියන්නේ එක දාගෙන ඉන්නම් කියලා කියන්නේ මම කියලා කොහොම මොන පොඩ්ඩක් පොමලා ඉන්න නැත්නම් හොඳරන්නේ අපේ දානක කාවනේ එහෙම සම්බන්ධනවා සමහර අය කල්පනා කරනවා ඔහොම දා පින්කම කරනවා තමයි යන්න ඕන මොකද ඒ වුණාට පස්සේ හොඳට කන්න බොන්න ලැබෙනවා නේ කියලා කෙනෙක් හිතනවා මේ වගේ නොයෙකුත් විවිධ අදහස් එක එකන දෙකන වැඩ කරනකොට කරන්නේ. දන්නවද? එකම වියදම එකම ශ්‍රමය එකම කැපකිරීම එකම කාලය බෙදාගෙන කට්ටියක් පින්කම කරගන්නේ. ඒකම සමාජය දාගෙන. කැපකිරීම සමානයි. හරි? එතකොට තමන්ගේ ධනයත් සමග විදමික ධනයම විදමික ශ්‍රමයත් සමග බෙදාගෙන එකම විදිහට එකම ਸਰව සමය ඔක්කොම බෙදා හදාගෙන කරා. ආනිසංස කරනද? එයි. චේතනාව වෙනස්. චේතනාව වෙනස් නම් ආනිසංස වෙනස්. ඒගොල්ලෝ මේ සූත්‍ර ධර්මයේදී ඒ කියන්නේ අපිට මේ චේතනාව සකස් වෙන්න පුළුවන් අපේ තියෙන දැනුමම. හරිද? අපිට තියෙන දැනුමම තමයි ඒ ඒ කෙනාට ඒ ඒ චේතනාව සකස් වෙන්නේ. ඒ කෙනාට ඒ දැනුම පිළිබඳ ඒ කර්ම පිළිබඳව තියෙන දැනුම අනුව තමයි එයාගේ අදහස් සකස් වෙන්නේ. කුසලයක් කරනකොට ඒ කුසලයේ පිළිබඳව මතකද සඳහන් කරලා තියෙනවා කාරණා තුනක්. කොහොමද වෙන්නේ? කුසලයේ මහත්ඵල මහන්සස් වෙන්න නම් ඥාන සංප්‍රයුක්ත යුතුයි කියලා. ඒ කියන්නේ ඒ කුසලයක් එක්ක නියම යෙදෙන්න ඕනේ අපි කියන එකයි. හරි? ශ්‍රී සමාදම් වෙන කෙනෙක් ශ්‍රී සමාදම් වෙන්න ඕනේ කොහොමද? නියම යෙදෙන්න ඕනේ හැටෙන්ට. ඉන්ද්‍රිය සංවර කරගන්න එක්කනටත් මෙතන තියෙනවා පටිසංකා යෝනිසෝ කියලා. මේ යෝනිසෝ මානසිකාරයෙන් යුක්ත වෙන්න ඕන මේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම. නැත්නම් මේක මහා වැඩක් වෙනවා. මහා හිරිහරයක් වෙනවා. චක්කු ඉන්ද්‍රිය සංවරය ආශ්‍රය කරනවා කියන්නේ මොකක්ද? ඇයි අපි එහෙම කරන්නේ? එතකොට ඒ හැම වාරකම ඒ සිද්ධිය සිද්ධ කරන හැම වාරකම ඒක සන්තෝෂයෙන්ම සිද්ධ වීමක් වුණ ඕනේ. අපෝ අර කේකේ බලලා ආසාවල කරගන්න එපා කියලා කියනවා කියලා. හරි මූණ එල්ලගෙන අනේ මන් දන්නේ හරි අමාරු මේක මහ දුකක් නේ. එහෙම අර්ථයක් ගන්න. දැන් අර ඉන්දිය සංගරේ ආරම්භකට වෙලා මේ කිසිම මේ විනෝද වෙන වැඩක් කරන්නේ නැතුව කෙලස් තවන වීර්යයෙන් යුතුව කටයුතු කරන විශ්වනාථ දැක්කහම අපේ අත සාමාන්‍ය මොකද කියන්නේ? අපි හරියට දුක් වෙනවා කියනවා. නේ? දුක නේද? ආහා දුක් නේද? හරිද? ඊටාම සෝභාට උදා ගන්නකොට උදේ කරන්න දෙයක් ගැන බරක් කල්පනාවක් නැත්තම්. හ්ම්? ඉතින් පොඩ්ඩක් අවුරුදු 15ක් එහාට යනකම් අවුරුදු 15ක් එහාට යනකම් මේ සැලසුම් නැත්තා. අපේ වත්තන්ට අපේ වත්තන්ට අවුරුදු 15ක් එහාට යනකම් සැලසුම් තියෙනවා. 20ක් එහාට යනකම් සැලසුම් තියෙනවා. නේද? ඒවට ළඟා වෙන්න ඉලක්ක තියෙනවා. ඒ ඒ ඉලක්ක ළඟා වෙන්න ඒක විපස්සනා වෙන්න තියෙනවා. හරියට නිදාගන්න ඉන්නවා. කල්පනා කරන් තියෙන මොනවද? ඒකට මොනවද කරන්නේ කියලා. ඉතින් මේ වගේ බොහෝ දේවල් තියෙනවා මේ සලසුන් සාගත විසුණු මහන්සිය ගැන මොකද කියන්නේ? විවිලා රාඩ සදපනවා නම් විදියට කල්පනා කරනද ඈ හෙට වෙනකොට මුතියන කටයුතු කෙනෙක් කියනවා නම් උන්වහන්සේලා ප්‍රකාර බහුල. කියන්න බලන්න දැන් මට තියෙන දැන් ධර්ම දේශනා මාලාව මම හදිස්සියෙම කියනවා නාල කරගන්න හෙට ඉඳන් කරන්නේ නැහැ. නබුදාන වතරක්. හ්ම් එතකොට මම මේකට බැඳගද? නෑ මේක මගේ කැමැත්තෙන් කැමැත්තෙන් සිද්ධ කරගෙන යන දෙයක්. ඒකට බැඳීමක් නෑ ඒක බරක් නෑ. මේ අපෙන්ට කොහොමද? මම හිතනවා කරගන්නේ නෑ කියලා කිව්ව ගමන් නෑ මෙතන හුයන්නේ නෑ ඒක තිස්සේ. නේද? ඒ වගේ හිර වෙලා හිර වෙලා තියෙන්නේ අපහසුයෙන් ජීවත් වෙනවා තියෙන්නේ. එනහර අරන්නේ සේනාසනේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ සැපෙන් ඉන්න කෙනෙක් නේද? ඒකට ඒ වගේ මේ ඉන්ද්‍රිය සංවරය දුකක් විදිහට සමහර අය දැනෙනවා. භාවනාව දුකක් විදිහට සමහර අය දැනෙනවා. සීලය කියන දුකක් විදිහට සමහර අය දැනෙනවා. හරි ප්‍රත්‍යචෝ මහා හිරිහරයක් විදිහට සමහර අය දැනෙනවා. ආන්නේ අවරෝණසෝ මාසිකාරේ නිසායි. ඉන්ද්‍රිය සංවරය කරගැනීමෙන් ලබන්නා වූ සමසීම කොයි විදිහකට සිද්ධ වෙනවාද කියන එක දැනගෙනම ඉන්න කෙනාට හරියටම දන්න කෙනාට එයා ඉන්ද්‍රිය සංවර කරන් කරන වාරයක් ගන්න එයා වීර්යයෙන් සිහියෙන් නුවණින් කෙලස් තවන අදහසකින් මේවා දහය කරන්න ඕන කියන අදහසකින් ඉන්ද්‍රිය සංවර කරන හැම වාරයකම එයාගේ හිතේ දුමන දක්වාමයි මේක ආස්වාසය කියන දක්වාමයි ඒකටමයි මම මේ සංවර කරන්නේ කියලා සරසීමක් හින්දාමයි මේ සරසීමක් ඇති කරගන්නමයි උතුම් උතුම් තත්ත්වයකට යන්නමයි මම මේ සංවර කරන්නේ කියන හැමීම යෙදෙනවා චේතනාව යෙදෙනවා ආන්‍ය චේතනාව යෙදෙන්නේ යෙදෙනවා නම් ඒක ඥාන සම්ප්‍රයුක්තයි. හරිද? එහෙනම් යෝනිසෝමනසිකාරයෙන් මේක කරන්නේ. අයෝනිසෝමනසිකාරයෙන් නෙවෙයි. අයෝනිසෝ මනසකාරයෙන් ඉන්ද්‍රිය සංවර කරන කෙනා කොහොමද? ලොකු හාමුදුරුවෝ කිව්වා නැත්නම් අනිත්‍යය කිව්වා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේද? කියලා දාත්මිකායන අර අර කවුරුහරි කියලා තියෙන හින්දා අර කරගන්න දෙයක් නැතුව පොරෙන් හරි බලමින් පොරෙන් බලමින් ආන් හතරන් එහෙනම් ඒක අයෝනිසෝයි. දැන් මේ කාරණා ඥානෙ දෙන්නේ නැහැ. ඥානෙ දෙන්නේ නැහැ. නුවණ යෙදෙමින් තමන්ගේ නුවණ යෙදෙන ස්වභාවය තියෙනවා නම් එතකොට අන්න කියනවා යෝනිසෝ යෝනිසෝ වල මෙන්න කරන්නේ ඊළඟ බලන්න මේ නුවණ යෙදෙනකොට ඒ තනත්තා රූපනත්‍ය එහි ඒ ක්‍රියාවේ යෙදෙන වාරයක් වාරයක් වාරයක් ගාන සාසීමකට පත් වෙනවාද දුකකට පත් වෙනවාද නේද එහෙනම් ඒ සමසීමකට පත් වීම හින්දා ඒ තනත්තා මේක කරන්නේ ඒක දැනනකොට ඒක තේරුම් යනකොට අන්‍යයන්ට තේරුම් යනකොට තේරුම් යනකොට මේ තරත්තා මේක කරන්නේ සන්තෝෂයෙන්මයි. ඒ සන්තෝෂයෙන්මයි ඉන්නේ සංවර කරගන්නේ. ඊළඟට මේක කරන්න කවුරුත් කියන හින්දා මේ මම මේක කරන්න ඕනේ මම මේක පිළිවෙල දෙන්න ඕනේ මම මේක කරගන්න ඕනේ ඇයි මගේ රහකට සඳහා අතුලාන්තයෙන්ම ඒ කියන්නේ අසංකාරිකවයි ආ කුසලයේ තියෙන උත්කෘෂ්ඨ ස්වභාවය. මොකක්ද ඉන්ද්‍රිය සංවර කරනවා කියන්නේ? ඒක වවන්න බෑ කොටම ඉස්සෙල්ලා. අසින් රූපයක් දැක මනාපය කමනාපයක් උපදින්නේද ආන්ගේ මනාපය අමනාපය උපදිනාද අසින් රූපයක් දැක තමන්ට සතුටක් මනාපයක් උපදිනා නම් නැවත හරි හරි නැවත හරි හරි නැවත හරි හරි එදෙස බලමින් නැවත නැවත නැවත නැවත සතුටු වීම සංහාවෙන් දෘෂ්ටියෙන් වාන්නේ යමෙක් සතුට වෙනවනම් අපේ මට ඇහැ සතුට කර ඇහැ ඇහෙන් දැක හිත සතුටු කරන්න ලැබිච්ච මේ රූපය කියලා මහා ප්‍රබල තදබල ඇල්මකින් ඒ රූපේ නැවත දකිමින් දකිමින් දකිමින් දකිමින් ඒකට කියනවා නැවත නැවත සතුට වෙනවා නැවත නැවත සතුට වෙනවා ආන් ඒකට කියනවා අභිනන්දනය කියලා හරි මෙන්න මෙහෙම සතුට වුණාම මොකද වෙන්නේ කෙටි කාලයකින් ඉතා කෙටි කාලයෙන් ඒ රූපය දකින්නේ නැතුව ඉන්න බැරුව යනවද නැද්ද ඒ රූපය දකින්නේ නැතුව ඉන්න බැරුව යනවා හරි හරියට මොකක් වගේද නායකත්ව ලැබෙනවා ඊට පස්සේ. දැන් දැනුමක් ලැබෙනවා ඊට පස්සේ. දැන් අපේ හිත අලුත් පිළිවෙලකට හැදිලා වෙන දැනුත් ප්‍රශ්නකට කියලා. මොකද වෙලා තියෙන්නේ? එක සැරයක් හරි මේ රූපේ දකින්න ඉස්සෙල්ලා මට ඒක නොදැකෙන්න බැරි කමක් තිබුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? නොදැක හිටියොත් අතට පුච්චන ගැටියක් තියෙනවා. දැක්කම තමයි අතට පුච්චන ගැටියක් තියෙනවා. නේද? සහජායද නැද්ද? වහපාරවල ගමන් ඉතින් මම අnder මේ ශරීර කූඩියක් අරගෙන මොකද කරන්නේ දැන් ඉතින් දුක් විඳගෙන බලන් යනවා නේද නැතිලා යන පළියලා යන වෙනස් වෙලා යන සමන්ත කවදාහරි සම්පූර්ණයෙන් අහිං වෙන යම් සිහිපයක් දකින්න යන්න වෙන දැන් ඉතින් හැමදා එනම් නැතුව බැරි වෙනවා බලන්නත් බැරි වෙනවා දඬුවම් හඳුනා රාගය වෙනවා හරිද අන්න ඒ කියන්නේ අලුතෙන් කෙලස් උපදින්න හේතු වෙන යම් වස්තුවක් උපාදාන වෙනවා කියන එක තමයි. බුදුරජාණන් දේශනා කරන මේ ගැන ඉන්ද්‍රිය අසංවරව අසංවරව රාසව කරන හැම වාරයක්ම ප්‍රමාදී කරන්නේ කියලා. නිවනට පරක් වෙනවා. ඇයි? අර කාර්ය ආසුද්ධ කරන්නේ බෑ. කවදා හරි මේ ලෝකේ තියෙන සියලු දේවල් වලින් පිළිබඳ තියෙන අදිරිම ගැටීම සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ අපේ හිතේ තියෙන අයින් වෙන්න ඕනේ. එහෙම අයින් කරන්න තියෙන යන්නේ මොකද කරන්නේ තියෙන්නේ? අලුතෙන් එකක් අලුතෙන් එකක් දාගෙන. එහෙනම් අලුතෙන් අපිට හඳුනීමක් කරගෙන. එහෙනම් මොකද කරන්නේ? ඒක දැන් අයින් කරන්න බෑ. මේ විම රැකිලා අතක් කැඩෙන්න යන්නේ කොච්චර පුළුවන්ද? හැබැයි හොඳ වෙන්නේ. අනේ තුනක් අයින් අහනවා. තද වැදීමක් ඇති කරගන්න යන්නේ කොච්චර පොඩි වෙලාවද? හැබැයි ඒකෙන් ගලවන්නේ. එක මොහොතක් ඇති සමහර විට තද වැදීමක් ඇති කරගන්න. නමුත් ඒකෙන් ගලවන්නේ. කොච්චර හසෙන්නද? එහෙනම් ඉන්ද්‍රිය භාවිතා කරලා යම් ආකාරයක සතයිසෝ සුන්දරයි මధుරයි කියලා ප්‍රියයි කියලා නැවත නැවත අභිනන්දනය කරමින් කටයුතු කිරීමෙන් අපිට අතීතයේදී කෙලස් ඉපදුන වග මතක තියාගන්න අද මොකක් හරි දුකක් වෙනවනේ. අද මොනවා හරි දෙයක් වුණා පීඩනයක් තියෙනවා. නැති බැරි ගැටයක් තියෙනවා. පශ්චාත්තාපයක් තියෙනවා. එකම දෙයක් ගැන හිත හිතින් දේවල් තියෙනවා. ආරක්ෂා කරන්න දේවල් තියෙනවා. එතකොට බය හිතනවා නම් නැති වෙයි කියලා බය හිතනවා නම් ඒ හැම දෙයක්ම බල අර මොකද්ද කියන්නේ ආයත බලාගෙන කල්පනා කරගෙන ඉන්නේ නේද? කරගෙන කල්පනා කර කර ඉඳලා තියෙනවා. හුස්ම ඇදලා අතාරින්න වෙලා තියෙනවා නේද? හුස්ම ඇදලා අතාරින්න සරසරි. ඒ වගේ බොහෝ දේවල් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා කොහොමද ගැන මම අහන මියත් අංගේ. මේ ලෝකයේ තියෙන මොන හදයක් නිසා සතුටු වෙච්ච හින්දාද නැද්ද? ඉන්දිය හරහා සතුටු වෙච්ච හින්දාද නැද්ද අද දුක පිරලා තියෙන්නේ. මොකද කියන්නේ? දරුවෙක් කියලා ගන්න අම්මෙකුට අම්මෙකුට තාත්තට දරුවෙක් කියලා ගන්න. පිරිසිදු ගත්ත දවසේ ඉඳලා මොකද උනේ? ඉතුල යන සතුටකින් හිටියද නැද්ද? අම්මා තාත්තා ඉන්න ගමන් හිණෙන් වගේ නේද? නේද? අලුත් හිණකින් ඉන්නේ. දැන් මේ ලෝකේ නෝ ඉන්නේ අඩියකට උඩින් ඉන්නේ. කොහෙන්ද කියලා බලන්නේ නැහැ වගේ හරි නේද? මේ දරුවාගේ මුණ දකින ගමන් ඒ කාලේ තුමර මොනවා තිබ්බ ප්‍රශ්නයක් නැහැ. මොන දුරක් හරි ඉඳ ගන්න පුළුවන්. ඇයි මේ දුක් ඔක්කොම යටවලා ගිහලා හිතේ තියෙන සතුටට. එහෙමනේ නේද? ඒකට එක්කම මොකද්ද? මේ කැමති පිළිගන්න මොකද උනේ කියලා. වැඩි නිමිදලා තියෙන්නේ නේද? දුක්. ඒ හරියට නිකන් දහුවන් වගේ නේද? ඒ මේ සබහා ධර්ම අපිට මොනම කියනවා. කියන්නේ නැහැ මට බෑන හරි කියන්නේ. හරි. ඔහේ මගේ දේවල් වුණත් ඔහේට මම දෙනවා දඬුවම් කියලා. නේද? සබහායෙන් අපිට කියනවා මේ මගේ දේවල් හින්දොත් ඔබට දැන් බැලුවා තමයි බැලුවා නම් මගේ දේවල් ගියා බලනවා බඳු හදා. අහුවා නම් මගේ දේවල් ගියා අහනවා බඳු හදා. කියලා අන්නේ වගේ මේ දේවල් වැරදියට භාවිතා කරා නම් මොකද වෙන්නේ? ඒවා නැති බරිතත්වකට පත් වෙනවා. ඊට පස්සේ ඉතින් අපි අපේ හිත පන්නනවා පින්නස් ඊට පස්සේ. නේද? ඒවා පසුපස හදාගෙන යනවා මේ හිත. දැක නැත්නම් හරියනවලු. අහන්න නැත්නම් හරියනවලු. ඉන්න නැත්නම් හරියනවලු. ජීවිතය වාගේ දේවතුන් නැතුණක් කරන්න ඒ දේවල් මොන කියලා කියනවා. ප්‍රාදාන වෙච්ච දේවල් මොනද මොන ජයග්‍රහණ ලැබුණා කරන්න නේද මේ දේවල් නැත්තම් කියලා හිතනවා. කුරු බොහෝ යත්න දේවල් අතහරිනවා. ධර්මාභෝධය කියන එක හිතෙන් වෙන්නේ නැහැ. යොමු වෙන්නේම නැහැ. ඒ කොහේවත් තියෙන කියලා කියන්නේ අනුතදේ කරන්නේ. කොහේවත් තියෙන කියලා කියන්නේ මට අයිති නැති මට ඇති නැති යම් කිසි මස් පර්වතයක් දිගේ මගේ හිත හැඳිනීම ඇදී ඇදී ඇදී ඇදී ඇදී ඇදී ඒ දෙලම ප්‍රාර්ථනා කර කර ප්‍රාර්ථනා කර කර තණ්හාව දෘෂ්ටියෙන් මාන්නේ ඉඳ සිද්ධනවා. හිමිගත් සිතක් සහිත මේ සියල්ල සිද්ධ වෙන්නේ ඉන්ද්‍රිය අසංවරව ආශ්‍රය කිරීම එක එක අස්ති ප්‍රදාන වෙනවා. එහෙනම් මේ බව දැනගත්ත නුවණ තියෙන තරක්කා හැම බාරම මේක හරියන්නේ නැහැ. හැමදාම කොච්චරක් මේකමල්නේ එක එක එක එක දේවල් පස්පස් මම හදාගෙන හදාගෙන ගියා මේක මුහස් වෙන්න ඕනේ මේක මුදුනේ ආශ්‍රයයි ආශ්‍රය ස්වභාවය මම කියනවා දැන් මේ මොනවා හරි මේ නැති වහම හත් ඒක ආශ්‍රයද කියලා හොයාගන්න පුළුවන් හොඳ ප්‍රමාණයක් තියෙනවා ඒක අහිමි වෙනවා කියලා දැනනකොට නැත්තම් දැන් ඇහැට කෙනෙක් දෙයක් නම් කනට ඇහෙච්ච දෙයක් නම් නාසයට දිවට ශරීරයට මොකද කියන්නේ? ඒක මේ මොහොතේ විඳින්න බැරි බෑ කියලා තේරෙනකොට ඒක හෙට පුළුවන් නමුත් අද විඳින්න බෑ කියලා තේරෙනකොට තීව්‍ර කටුක මාරාන්තික රෞද්‍ර ගෝර වේදනාවක් දෙනවා. ඒක තමයි ළමයෙකුට ආශ්‍රවයක් හදන්න බලන්න මොන දෙසරක් විතර එකම දාතිය චොකලට් එකක් දෙනවා. හරිද? තමයි ඒක කනවා. කාවම මේ චොකලට් ගැන ආසාවක් උපදිනවා. දැන් වැඩ ඒ ඒ જાති ડોක්ටර් එකත් ඒ වෙලාවට දෙන්න ඕන නැද්ද හිතා. ආ මේක දිලා වැඩේ. දුන්න නැත්නම් එයාට මොකද වෙන්නේ? එයා මොකද කරන්නේ? මේ කෑවහන අඬනවා. මේ අඬන්නේ මොකද? හරියටම ඒ වෙලාවට ඒ රසය එයාට නොලැබුණොත් අතුලාන්තේ සුදී මුකදෙනවා. දරන්න බැරි දේවල් උපදිනවා. මොකද ඒ ડોක්ටර් එකක් දැකලා මොකද ඉන්නේ උනේ? මොකද හපා. නේද? ඒකට ඒ වගේ බලන්න අපිට අමතක වෙලා තියෙන රසයක්. අමතක වෙලා තියෙන රසයක් කවුරු හරි මතක් කරනකොටම මොකද වෙන්නේ? ඒක පාටම රාශ්‍රය නැගෙනවා. ඒත් මේ ඉන්දියන් එක්ක මේ ලෝකේ ජීවත් වෙන්න ගියාම අර ආශ්‍රය සයන්තරී සරන්තරී මොකද වෙන්නේ? ඇතුළ ගිහින් තියෙනවා. නේද? අපිට හරියම පීඩණයෙන් ඉඳලා තියෙනවා. අහෙන් බලමින් කනෙන් අසමින් මේ ලෝකේ ඒ අරමුණ නැත ඒක එක්ක කියනවා නේද? අවසන් හරියට කියන්නේ සඳහන් කරන්න එපා අහවලට හයි. නේද? ඔබ කියන්න එපා කියලා කියනවා. මම දන්නේ ඒක දෙවලක පින්නත් තාත්තට උගේ පිළිකාවක් අවු කට පිළිකාවක් ආවා. ඒ මොහොත ඇත්තෝ මේ තාත්තගෙන කොච්චර කරුණාවක් තියෙනවද කියනවනම් ඒ විදිහට ඉන්නේ නැහැ. ඇයි? සුවඳේ කියලා. සුවඳ ආවේ දරා ගන්න බැරි කියලා. හරි. මේකට යනලා කන්න හොරේ. හරි. එතකොට බලන්න ඒ තමයි ආශ්‍රවයන්ගේ ස්වභාවය. ඒ වගේම තව එක තැනකට තැනකට ඒ වගේ කටෙන් පිළිකාවක් හදිච්ච වෙලාවක කන්න බැරි වෙනකොට බටයක් දාලා තියෙනකොට එයා එයා කැමති ආහාරය අඟරලා දෙනවා බටේටක් කරන්න කියලා කියනවා. දිවෙන් රස දැනෙන්නේ නැහැ. හරි නමුත් කෙදරට කියන්නේ ආහාර જાතිය දෙනවා බඩට දාන්න කියලා. හරි ඒ තරමට හිතන්න අපිට ඕක නැහැ කියලා. නේද? ඒ තරමට මේ ආශ්‍රය උපදිනකොට තිබුණත් මොකද වෙන්නේ? තීව්‍ර කටුක කවුද්ද ගෝර ඡන්ද වේදනා උපදින නැතුව බැරිහිඳ දැන් අහන්න තමයි හිතේ. මට මොකද කියන්න ඕනේ ඇතුලෙන් හරපා. මට මෙන්න මේ දේවල් නැතුව බැරුව ඉන්න බෑ කියලා අපිට තියෙනවද නැහැ. මේ ලුණු නැතුව කැම ටිකක් දුන්නොත් අපිට මොකද කරන්නේ? කවර කෙනෙක් අද රාසායනික දෙනවා ලුණු නැතුව. කන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? දැන් මොකද වෙන්නේ? මම හන්දර ලුණු කාලා තියෙනවා දැන් අද රායේ මේ ලුණු ටික නැතුණා කියලා මම නරනවාද? එහෙනම් කන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද වෙන්නේ? අර ගන්න ගියාම පීවර කටුක ඡන්ද වේදනාව කියලා මම කොහොමද මේවා කන්නේ? ඒ බබට සමහර අය නේද? හ්ම් කෑමක පොඩ්ඩක් සීතල වෙලා තිබ්බොත් අරි පොරව ගන්නවා. හ්ම් මේ රස අඩු වෙලා තිබ්බත් අඩු කරගන්න මොකද? ඒ හරි අමාරු වැඩ ජීවත් වෙන්න අමාරු එකක් හින්දා. නේද? Tamanට අවශ්‍ය දේ නැති වෙනකොට තීව්‍ර කටුක වේදනාවක් ඇති වෙන්නේ අන්න ඒ ආශ්‍රවයෙන් හින්දායි. හරි? එහෙනම් බලා ගන්න ඕනේ. ආන් ඒ ආශ්‍රව වලින් යම් කොටසක් ඇති වුණේ මේ ඉන්ද්‍රියන් වල තියෙන ඉන්ද්‍රියන් අසංවරව මම පාවිච්චි කරපු හින්දායි. හරි? දිවට රසයක් දැනෙන හැම වෙලාවකම ඒක ඒ නැවත නැවත අභිනන්දනය කරන්නේ නැතුව මේකෙන් ආශ්‍රය පිළිනවාය. මේ ආහාරය මෙතනින් පහලට යන සමයේ මේ වේදනාව නැතිලා යනවාය. ඒක ඇතිලා නැතිලා යන වේදනාවක් කියලා සිහියෙන්න නුවණින්ම ආශ්‍රය නොකරන විදිහට ඒත් එක්ක අපිටම තලු මරනවා තරුණවයන කරනවා කියලා එහෙම නැතුව. අභිනන්දනය කියන්නේ එහෙම එකක්. නේද? Taman දැනුත් මේ වැඩ පටන් ගන්න ඕනේ. මේ ඔක්කොම කරන්න ඉන්ද්‍රිය සංවර කරන්න පැවිදෙන්න ඕනේ. මේ කටින් විභාග කරනවා කියන්නේ හාමුදුරුවන්ට තමයි අපිට බෑ. කොහොමද මේ ජීවිතේ ඉන්ද්‍රිය සංවර කරන්නේ? මොකද ජීවිතේ ඉන්ද්‍රිය සංවර කරන්න බැරි. ආගතෙන් බැරි කියන්නේ. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ අහෙන් කරන වැඩක්ද හිතෙන් කරන වැඩක්ද? හා සිතෙන් කරන වැඩක්. කනෙන් කරන වැඩක්ද සිතෙන් කරන වැඩක්ද? සිතෙන් කරන වැඩක් ඒක. නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කරන එක නේද මනසෙන් කරන වැඩක්. නේද? ඒක අභිනන්දනය කරන්නේ අපේ හිතෙන්. එහෙනම් සියලු කටයුතු කරන්න බැයිද ඉන්ද්‍ර සංවර ප්‍රගම. නේද? එහෙනම් ලෝකයට අපි කියනවා නම් සමහර අහන කෙනා දන්නවා නම අද අනිත් අය වගේ නෙමෙයි. ඉන්නවා ලකෝ නේද? මම කෙටි කාලයකින් ඔක්කොම අතහැරලා දානවා. ඒක කියන සත්‍යයක්. මගේ අවසාන කාලේ මම හුරුකලාව ජීවත් වෙනවා කියලා දැන් හොඳට කාලා බිලා ඉන්නවා. හරි අර විදිහට කියනවා. හැබැයි ඔහොම කියන අය එන්නේම නෑ කිව්වට. හරි කවදද පටන් ගන්න ඕනේ? මේ ගමනේ දැන් මේ පටන් ගන්න ඕනේ. හරි. මේ ඉන්දිය සංවර පිළිම මේ ගමනේ පටන් ගන්න පුළුවන්කම තියෙනවා. හිත ඉදගෙන එකක් නෑ. ඒක පුරුදු කරන්න ඕනේ. හරි ඒ වගේම නෑ ඒකට අනිත් පැත්තටම හරවන්න හදනවා. හරිද? නික්කමද හිතලා බලන්න ආහාරයට විදුකමක් ඇවිල්ලා තනි මරමර රස විඳින කන්න හිතන වෙලාවේ මගේ මනසට ආවද කියලා මේක මට නිවන් දකින්න බාධාවක් වෙනවා කියලා. විත්මක කරන්න බාධාවක් වෙනවා කියලා එහෙම එකක් ආවද කියලා බලන්න. එහෙම අදහසක් ආවද කියලා බලන්න. ආවනම් තමන්ගේ වෙනස මනසට ආවත් වෙනවා. නේද? එහෙම නැත්තම් සමහර අය ඉන්දිය සංවර කරන්න ඕන කියලා අදහසක් එන්නේ. සමහර අය සංවර කරන්න ඕන කියන අදහස එනවා. ඒක නිවන සඳහා කියලා අදහසක් එන්නේ. නේද? මෙහෙම අදහස එන්න ඕනේ තමන්ගේ මනසිකාරයෙන්. ආන්‍යයන් මනසිකාරයක් තමයි සකස් වෙන්න ඕනේ. ඒක සකස් කරන්න ඕන එකක්. කොහොමද ඒක සකස් කරන්නේ? මගේ මනසෙන් එවැනි සිතුවිලි එන්න ඕනේ. යම් දෙයක් පිළිබඳව මේ බලන්න පුදුලෙක් ඉන්නවා. මේ පුදුලයා වෙන මේක හැමදාම එකම උදාහරණ කියන්නේ. නමුත් ඒක තේරුම් කරගන්න තමයි එහෙම කියන්නේ. ලේසි අපිට ඒක. නේද? මේ පුද්ගලයා ගැන මට කියන්නේ නරක අදහසක්. එයා ගැන මං කියනවා මහා නරක කෙනෙක් කියලා. හරි? දැන් මේ පුද්ගලයා ගැන මට නරකයි කියලා අදහස තියෙන එක වෙන කෙනෙක් ඇවිල්ලා ඒ ගැන බොහෝ කරුණු කියලා කියලා කියලා කියලා කියලා සත්පුරුෂයෙක් කියලා මට හඳුනනවා. දැන් එයා ගැන මොනවද අදහසද? හොඳ අදහසක්. නේද? මම දන්න දේවල් නම් තමයි මට සිතුවිලි ඇති වෙන්නේ. එහෙනම් ඉන්ද්‍රිය අසංවර වාසය කිරීමෙන් ඇතිවන්නා වූ ආදීනව මොනවද කියලා අපි කියනකොට නේද? මේ මේ සරේ උපදිනේ ඇයි දන්නේ? මේ ජීවිතේ මට ලැබුණේ ඇයි දන්නේ? ඊතරේ මරණකට බලලා නැති වෙච්ච හින්දා. තව බලන්න ඕනේ කියලා තණ්හාව තිබෙනවා. දැකීමේ තෘෂ්ණාව තිබෙනවා. ඇසීමේ තෘෂ්ණාව තිබෙනවා. ඒ තෘෂ්ණාව කියන වචනේ පැත්තකින්තර මම කියන්නේ බලලා නැති වෙලා තිබ්බේ. අහලා නැති වෙලා තිබ්බේ. විඳලා නැතිකමක් තිබ්බා. මොකද මරීගෙන එනකොට කිව්වේ මොකද්ද? දරුවන්ට ළඟට එන්න ඕනේ මට තව කරන් බලවන්න ඕනේ. තව තව දැකීමේ ආශාවකින් නෑ මලේ. නේද? අනේ අපෝ මට යන්න බෑ කියලා කියාගෙන නම් මලේ. හරිද? මේවා තවෝනේ තවෝනේ කියන හැඟීමෙන් නෑ මල. ඒකෙන්ද මාට ජීවිතයක් හම්බුණා. එහෙනම් ගිය සැරේ බැරි වෙච්ච ටික බලාගන්නේ මේ සැරේ. මේ සැරේ ඉඳලා තියෙන්නේ. එහෙනම් මේ වතාව උපදින්නේ නේද? මේ වතාවේ ඉඳලා තියෙන්නේ ඉතුරු වෙච්ච ටික බෑවන්න. තනකට ආවනම් ආව වැඩේ කරලා ඉවර කරගන්න ඕනේ නැද්ද? මොකක් හරි තනකට අපි ගියා නම් මොනවායි කාරණාවකට ඒ වැඩේ ඉවර කරගන්න ඕනේ නැද්ද? කල් තැනකට බුද්ධිමතේ ඥාන වැඩක් කරගන්න එයා ඉක්මනට කරගන්න මොනවද? ආපු වැඩේ ආපු වැඩේ ඉවර කරගන්නවා. දැන් ගිය සැරේ ගිය සැරේ ගිය සැරේ මේ ඉතුරු වෙලා ආවේ මොකටද උනේ? නඩි වෙච්ච ටික දරා ගන්න. දැන් ඉතින් ඉවර කරගත්තද ටිකක් හරි. දැන් බලලා මොකද බැලීම ඉවරද දැන්? තව බලන්න තියනවද නැත්නම් ඉවර වීගෙන යනවද දැන්? තව ගොඩක් තව ගොඩක් තව අහන්න තියෙනවා ඉවර වෙනවා. එහෙනම් ආපු වැඩේ ඉවර කරලා ආපු වැඩේ ඉවර කරන පාටක් නෑ නේද? තව යන්න තව යන්න කල්පනාව. එහෙනම් අපි අපේ හිත ඉල්ලන්නේ මම මෙයාටන් අහන අපිට හරියට නින්දාවක් ඇති වෙන ලැජ්ජාවක් ඇති වෙන එකක් අහන්න. හරි. අපේ හිත ඉල්ලන්නේ බලපු දේවල් මොකද බබා බලන්න ඕනේ කියලා. අහමු දේවල් මොකද බබා අහන්න ඕනේ කියලා ඉල්ලන්නේ. හොඳ දේවල් මොකද නැද්දා විඳින්න වෙන්නේ නේද? ඇයි එක සැරයක් ඔය හිතෙන් අහන්න බැරි? හරි තමසට දෙන්න නම් කීතරක් ඕනද? අපේ හිතේන සිය සැරයක් තව බලන්න ඕනේ. සිය සැරයක් දෙන්න නම් හැබැයි ඒක නිවර කරන්න ඕනේ. නේද? භාෂාවක් දෙන්න නම් එතකොටවත් බැලින්න ඉන්න ඉවර කරන්නකො. මේක මොකද වැඩි? ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලනවා අපේ හිතේ. මම බලපෑම ආයෝන ආයෝන ආයෝන අහපේකම ආයෝන ආයෝන කරනවා නේද කොච්චර දුන්නත් ඒ මොහොතට හැබැයි කියලා බාර ගන්න සතුට වෙනවා හැබැයි ආසර ආයෙම නැද්ද ප්‍රේතිකවත් අපි තේරුම් ගත්තේ නැත්තා කවදද මේ ඉල්ලීම ඉවර කරන්නේ එකම ධාතු දැන් කීතරක් කියලා එකම රූපේ දැන් කීතරක් බලවල නේද ඇතිවීමක් වෙන්නේ එහෙනම් මේ ඉන්දිය අසංගර වාසය කරොත් මේ ඉන්දිය නවතින්නේ නැහැ නිකන් ඉල්ලනවා නෙවෙයි. හොඳ බඳුන්ක් ඉල්ලන්නේ දුන්න නැත්නම් දරා ගන්න පුළුවන් කියලා තමයි ඉල්ලන්නේ. අපේ හිත අපෙන් ඉල්ලන්නේ අපේ දුන්නත් දුන්න නැත්නම් අපේ ගින් තියනවද නැද්ද? නේද ගින් තියනවා. ඉතින් අනේ අහිංසක මම අහමීතුන කියලා මොකද කරන්නේ? මේ ශරීර කුඩුවත් ඉස්සගෙන නිනිගත් හිත නරඹ හිත ඉල්ලනවා වරුන්ද දුනවද නැද්ද කොච්චර දුන කාර්බාවින් මේ හැම එකකින්ම අයින් වෙච්ච වික්ෂයක් තමයි ආරම්භ වෙන්නේ එයා විසිට මොකෝවත් ඉල්ලන්නේ නැහැ. නේද? එහෙනම් කවුද සැපෙන් ඉන්නේ? නේද? ඉතින් ඒක තමයි මේ කියන්නේ පිළිවෙතට හරියට එන්න ඕනේ ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ ඉන්ද්‍රිය සංවර කරගැනීම කරගත්තේ නැත්නම් අපිට කවදාක නිවනට හම්බෙන්නේ නැහැ අප්‍රමාදීව විහරණය කියන්නේ ඉන්ද්‍රිය සංවර භාවය හරිද අප්‍රමාදී විහරණය ප්‍රමාදී විහරණය කියන්නේ අසංවර භාවයයි එහෙනම් දැන් මතක තියෙන්න ඕනේ හැම නිමේෂයකම ඉන්ද්‍රිය සංවර කරගන්නකොට අපිට ඥානය දෙන්න ඕනේ. ආහේතම සූත්‍රයට ආපහුද තියෙන්නේ පරිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංයුතෝ හේරති. මෙන්න මේ විදිහට චක්කු ඉන්ද්‍රිය සංවරය වාසය කරන කෙනෙකුට චක්කු ඉන්ද්‍රිය අසංවර වාසය කිරීම හේතුවෙන් උපදින්නා වූ යම් ආශ්‍රවයක් යම් පරිදාහයක් යම් අපහසුයක් තියෙනවා නම් අන්න ඒක සංසිඳෙනවා කියලා. හරි. එහෙනම් අර තීව්‍ර කටුක රෞද්‍ර ගෝර ඡන්ද දේවල් ටික ටික සංසිඳන ගන්න පුළුවන් නේ. මේ බලන්න මේක මට මේක මම ඔප්පු කරලා පෙන්නන්න. හ්ම්. ඉතින් වෙච්චලා ඔප්පු කරලා පෙන්නන්න. මම බොහෝම අල්මක් ඇති කරගත්ත යාළුවෙක් හිටියක් කියන්නකෝ පාසල් යන කාලේ පන්ති. හරි. දැකලා බොහෝම සතුටු පුරාගෙන බොහොම යාළුකමක් තිබ්බා. දැන් මොකද වෙන්නේ? දකින්න වාරයක් ගන්න සතුටක් වෙනවා. නේද? දකින්න හම්බුනේ නැත්තම් දුක් ඇති වෙනවා. හොඳයි ඒ තරත් ආර කවුරුයි ගහුවොත් අර ලොකු දුකක් ඇති වෙනවා. හොඳයි මරුණොත් කන්න බොන්න බැරි වෙන තරම් දුකක් ඇති වෙනවා. එහෙම නේද? හරි. දැන් අවුරුදු 30ක් විතර ඇහින් දැක්කේ නෑ මම. හරිද? කණින් එයාගේ ශබ්දය ඇහුවේ නැහැ. හරි. ඒ වගේ ඒවා ආශ්‍රය කරේ නෑ මගේ හිතෙන් කාලා තුන ටික ටික අඩු වෙලා ගියා. මොකද මේ සාත්‍යලා හොර යට ප්‍රදේශයකට ගිහලා. හරි. දැන් පතරේක දකින්නවා මරලා කියලා. හරි. පතරේක දකින්න මරලා කියලා දැන් මොකද වෙන්නේ? කන්නේ නෑ, බොන්නේ නෑ, එහෙමද මම? දැන් කාට හරි ගෙන ළඟින් මේ මගේ ළඟින් ඉන්න හිටිය කෙනෙක් එහෙම ගියා කනවා බොනවා මොකද නිකර නෑ ඇතුලේ මොකුත් දින්දරක් නෑ නේද ඇයි අපි දන්නේම නැතුව මේ ඇහෙන් පෙනිලා කනෙන් ඇහිලා හිතෙන් ආශ්‍රය කරපු වාරගාන අඩුණා ඒක නොදැනගෙන නුනේ හැබැයි ඒක නොදැනගෙන නා ඒක ඒකත් වෙනකොට වෙන දේවල් වෙන දේවල් වගේක් නෑ භාෂාව හසුරුවන ඒ අයින් වෙනකොට වෙන දේවල් වගේ හැමදාම ඇඳෙන ලිස්ට් එකක් තියෙනවද නැද්ද? ඇඳෙන ලයිස්ට්යක් තියෙනවා අපිට. හඳන නෙවෙයි ඇඳෙන. පොඩි කාලේ ඇඳිච්ච ලයිස්ට් නෙවෙයි තරුණ කාලේ තරුණ කාලේ ඇඳිච්ච ලයිස්ට් නෙවෙයි මැද කාලේ මැද කාලේ ඇඳිච්ච ලයිස්ට් නෙවෙයි වයසට යනකොට හැමදාම ලයිස්ට් මාරු කර කර ඉන්නේ. <laughs> එක දේවල් වගේ කයින්වල තව දේවල් වගේ එකතු වෙනවා. මොනින් දැක කටයුතු කරන කෙනා මොකද කරන්නේ? තියෙන දේවල් අයින් කරගන්නවා අලුත් දේවල් වලට එඳගෙන නැතුව. තියෙන දේවල් අයින් කරන්න පුළුවන් කියන එක සත්‍යයක්ද බොරුවක්ද? සත්‍යයක් නම් කියන යාළුවෝ උදාහරණයක් අරන් තිබ්බ දේවල් අයින් වෙලා නේද? එහෙනම් තියෙන ආශ්‍රය අයින් කරන්න පුළුවන්. තියෙන ආශ්‍රය අයින් කරනවා විතරක් නෙවෙයි නැති ආශ්‍රය බලන්න ඒ යාළුවාගෙන් වන් ප්‍රශ්නයක් නැහැ. ඒක අතීත ආශ්‍රයයක්. අතීතයේ අතීතය නැතිලා ගිය එකක්. අනාගතේ නම් යාළුවෙන්ද ඉන්න යාළුවෙක් ඉන්නවා නම් එයාගෙන දැන් ප්‍රශ්නක් තියෙනවද? කවදාකවත් තාම රසව නැහැ. හරි ප්‍රශ්න නැහැ. එහෙනම් දැන් ප්‍රශ්න තියෙන කාගෙන්ද? දැන් ඉන්න කට්ටියගේ. එහෙනම් අනාගතේ ඉන්න කෙනාට එන්න දෙන්න නැතුව. හරිද? දැන් ඉන්න කෙනා වයින් කරනම් ප්‍රශ්නේ ඉවරද නැද්ද? එහෙනම් අන්න ඉන්දිය සංවරයෙන් පහකලීතු ආශ්‍රවයක් තියෙනවා නම් ඉන්දිය සංවරයෙන්ම පහකලීතු බව සංවර පහක් දරවා කියලා දේශනා කරා. මොකද කියන්නේ? සංවර කරොත් තමන් ඉන්ද්‍රියන් ඔය ආශ්‍රයන් අයින් වෙනවද නැද්ද? අයින් වෙනවද නැද්ද? මං කියන හැටි කියන්නේ. මේ බලන්න මම දැන් කිව්වේ. ඒකට ආයෙ මං අහනවා මං කියන හැටි කියන්නේ. ආයෙ නෑ කියනවා. අපි කොහොමද කියන්නේ? මට දැනෙනවා මගේ මනසකාර වැඩ පිළිවෙල ගැන මම හොඳට දන්නවා අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය. කවුරුත් කියන හින්දා නෙමෙයි කරන්නේ. දැනගෙන කරන්න, Taman තුලින් දැකලා කරන්න. මේක කරොත් මාව සහනකට පත් වෙනවා. එහෙම නැත්නම් මට මේ ජීවිතේ කවදාකවත් කිසිමක් නෑ. අඬනවා එකේ කෙලවරක් නෑ. මහා ලැජ්ජාවක් ඒක. මේ බණ අහන ධර්මයේ තුල ඉන්න හරිද? මේ භාවනා කරන විශේෂයෙන් අපේ මවුරු වද්දීපුර පොඩ්ඩක් මොකද කරන්නේ? පොඩි උන්ගේ බණක් කියන අනිත් අය. ඒකට මොකද? මෙහෙ අනුමමෙන් පොඩ්ඩක් නෙමෙයි. ඇයි? අනිත් අයගේ ආශ්‍රය ගැන හොඳට බලන්න පුළුවන්. තමන්ගේ ආශ්‍රය තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක හින්දා අතුලට හරින්න ඕන තමන්ගේ පැත්තට හරින්න ඕන. හරිලා හොඳට බලන්න ඕනේ. මට තීව්‍ර කටුක ඡන්ද ගෝර රෞද්‍ර වේදනාව තියෙන නැති බැරිම වේදනාවක් තියෙනවා කියනවාද කියලා. කියනවා නම් වහා මොකද කරන්නේ? ආන් ඒවා නැති වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ඒකට අදාළව තවත් එවැනි දෙයක් මගේ අතුලාන්තයට එකතු වෙන්න යනවා කියලා දැනගත්තාම මොකද කරන්නේ? නේද? කිසිම දෙයක් මේ ආශ්‍රයයන් ඇතුල් වෙච්ච දොරටු ටික තමයි ඉන්දියන් ටික. හ්ම්. එහෙනම් දොරටු ආවසා බලන්න ඕනේ. හරි. මේක මේ සිද්ධ වෙන සිද්ධ කරන මම මෙහෙම උදාහරණයක් කියන්නම්. සමහර වාහන පේනවා, දැක පේන නේද? තාත්තකට හම් විත් වෙනකොට කෑ ගහන්න පටන් ගන්නවා. නේද? හැප්පෙන වෙලාවට කෑ ගහනවා. ඒක මොකද? සංවේදක උපකරණ සවි කරලා. ආනි වගේ දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ අපේ මනස සංවේදනයක් කරන්න, මනස සංවේදී කරන්න මොනවද? ඔන්න රූපයක් ඇති වෙන්න යන්නේ ඕක ආවොත් හේත දුක් විඳින්න වෙනවා. ආන්හනම් හැදෙන්නේ නැහැ ඒක බල බල සතුට වෙන්නේ. ආන්නේ සංවේදකේ හයි කරන්නේ කියලා කියන්නේ. ඇහැ කාලහනවා, එහෙන් රූපයක් දකින විදිහට කාලහනවා, ගන්ධ පාත්‍රයට, ගන්ධ පාත්‍රයට කියලා මුරකාරයක් දැම්මා වගේ හරින එක. හරි. ආන්නේ සංවේදකේ හයි කරාස්වා කියන්නේ මොකද්ද යෝන්සෝ? මනසකාරය කියන එක. Tamange මනසම Tamanට පණිවිඩය දෙන්න ඕනේ. හරි අර වාහනේත් සංවේද සංවේදකේ හයි කරා ඒ සංවේදකය වැඩ කරන්නේ මේ සංවේදකය මොකද්ද? තමන්ගේම මනසයි. තමන්ගේම මනස Tamanට පණිවිඩය දෙනවා ඔන්න එනෝ කියලා. ඔන්න හොරු එනෝ. අරයන් දෙනෝ. දුක්ෙන් දෙනෝ කියලා. හරිද? අන්න ඒ විදිහට අහකරනාසේ දිය ශරීරයේ මනසෙන් ඒ අදාළ අරමුණු Tamanගේ අතුලාන්තයට එනකොට Tamanගේම මනස නිවනේදමි. හරිද? ඒකන ප්‍රතිසංකා යෝනිසෝ. හරිද? ඒක යෝනිසෝම යෝනිසෝම. හරි නිවනින්ම නුවණින් ඒක බහර කරන ස්වභාවයකට අපේ මනස පත් කරගන්න ඕනේ. අන්න එහෙම පත් කර ගැනීමකට කියන යෝනිසෝ මනසිකාරය කියලා එහෙම මනසිකාර වැඩපිළිවෙල අපේ තුල හැදෙන බව ගන්න හොත හා දක්න හොත මම මේ ආශ්‍රය කිරීම දේශනා කරනවා කියලා දේශනාවේ මුලින්ම තිබ්බා. ඒකට මම කියවයි. හරිද? යෝනිසෝ මම දන්නහට හා දක්නහට ආශ්‍රය කිරීම දේශනා කරනවා. කුමක් දන්නහට දක්නහටද? යෝනිසෝ මනසිකාර දන්නහට හා දක්නහට. එහෙනම් ඉන්ද්‍රිය සංවරය තුලින් ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙන මානසිකාරය මගේ තුල සකස් කළ යුතුයි. හරිද? ඒ මානසිකාරය හැදුනොත් ඉන්ද්‍රිය සංවර කරනවා නෙවෙයි කියන්න බලන්න. කරනවා. හරි. ඉන්ද්‍රිය සංවර කෙරෙන මනසකාරය. ඉන්ද්‍රිය සංවර කෙරෙන මනසකාරය නැතුව ඉන්ද්‍රිය සංවර වීම සිද්ධ වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවර කෙරෙන මනසකාරය. ඒ මනසකාරය තුළ පීඩිත මනසකාරයක් වෙන්න බෑ. ඒකට ඥානෙ යෙදුනොත් ඒක අසංකාරික වුණොත් ඒක සෝමනස්ස සාගත වෙන්නේ ඒ පිළිබඳ තියෙන නුවණ අනුව. එහෙනම් ඒ පිළිබඳ තියෙන නුවණ යොදා ගැනීම යෙද නොවන යෙදෙමින් අපි ඉන්ද්‍රිය සංවර කරන මනස්කාරය සකස් කරගන්න ඕනේ. ඒකට මොකද කරන්න ඕනේ? එහෙනම් මේක ආදීනව ආනිසංස හොඳට මෙහෙ කරන්න ඕනේ. සිද්ධ වෙන හදිය මෙහෙ කරන්න ඕනේ. සංසාර දුක්ඛ ස්කන්ධය මෙහෙ කරන්න ඕනේ. නිෂ්කලත්වය මෙහෙ කරන්න ඕනේ. අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න ඕනේ. දුක්ඛ ස්වභාවය මෙනෙහි කරන්න ඕනේ. අනාත්ම ස්වභාවය මෙනෙහි කරන්න ඕනේ. කෙලස් ධර්ම වලට ඇත්ත වැහෙන බව මෙනෙහි කරන්න ඕනේ. ආශ්‍රයෙන් දා මහා දුක් ගොඩක් පිටින්ද සිද්ධ වෙන බව මෙහෙ කරන්න ඕනේ. සීවාස්තවයන් වහන්සේගේ සුවපත් ජීවිතය පිළිබඳ මෙහෙ කරන්න ඕනේ. අස්සද මහරහතන් වහන්සේ වැඩම කරන විදිහ දැකලා උපතිස්ස ගරුත්වාගත මෙන්නම් දේශපාසු කෙනෙක් නෙවෙයි කියලා හොයාගන්න කොහොමද? හ්ම්. මොකද ආශ්‍රව අයින් වෙනවා කොහොමද කියලා එක මොහොතකට අපිට ආශ්‍රව අයින් වෙන වෙලාවක් තියෙනවා. මට කෑමකට ලොකු ආසාවක් තියෙනවා. තුනක් පුරවලා දෙනවා මට. හරි. තමන් කැමතිම කාරණා තුනක් පුරවලා මුදින් කියන බණ කිව්වොත් මොකද වෙන්නේ මේ වෙලාවේ? මේ ඇත්තට නැවතුම කෑමක් මෙතනින් පුරවදේ මම බණ කියන්න පටන් ගන්නවා. සංසුන්දන සංසුන්ද. ආධිකන සංසුන් මොකද ආරක ධ්‍යාන බලස්සක් දැන් ඉවරයි දැන් ඉවරයි කියලා. නේද? හැබැයි ඒ කෑමක දීලා මේකට කනවා. කාය තුන් කාලයක්ම කරගෙන කාගන්න බෑ. ආන් දැන් මොකට කර තෘප්තිමත් නේද? අන්න ඒ වෙලාවේ ඒ පිටික මෙතනින් කියලා මම බණ කියන්න පටන් ගන්නවා. දැන් අරක දිහා බලන්නේවත් නැහැ. ඒ කොහේ තිබ්බාවේ? ටික වෙලාවක් යනකම් තියෙන එක. ආයෙ හිතන දෙන්නේ. ඉතින් ටික හරි වල්ලන ඊට පස්සේ. <laughs> ඈ අන්න ඒ ටික වෙලාවකට තෘප්තිමත් තියෙන හිතක් තියෙනව නේද? අන්න ඒ හිත දිගටම තිබ්බේ. දිගටම තිබ්බේ. යම් කෙනෙක් මාව දැක්කට පස්සේ මට හදන් හරි නේද? ඒක දිගටම තිබ්බේ. කිසිම කලබලයක් නැහැ. ඒදා අසදිනහවතන් වහන්සේ වඩින්න යන්නේ වගේ වැඩම කරනකොට ඉන්දියානු වල කිසිම කලබලයක් නැහැ. මොකද දැකීමේ ආසාවක්, ඇසීමේ ආසාවක්, විඳීමේ කුතුහලයක් හරි කිසිම මේක නොසන්සුන්කමක් දැන් දකින්න ඕන, දැන් අහන්න ඕන, දැන් විඳින්න ඕන කියලා නොසන්සුන්කමක් නෑ අපි කොහොමද? ඉන්නේ කඩිබුල වෙනවා වගේ ඉන්නේ. නේද? අන්න ඒ නොසන්සුන්කම නැති අසුභිමහාවත් අන්වන්සේ වැඩම කරනකොට ඒ ඉන්දියන් වලින්ම දැනගත්ත ආයතන පරිබ්බාසක මේ නම් මහා දේශපාසකම මේ කියලා. ඒක තමයි කිව්වේ ආර්ය උත්තමයා හඳුනා ගන්න බක්සයි සුතවත් ආර්ය ශ්‍රාවකයා. ආර්ය ධර්මයේ හඳුනා ගන්න බක්සයි ආර්ය ධර්මයේ හැසිරෙන්න බක්සයි කියන මේ සූත්‍රය තියෙන සත්පුරුෂයා හඳුනා ගන්න බක්සයි සත්පුරුෂ ධර්මයේ හඳුනා ගන්න බක්සයි සත්පුරුෂ ධර්මයේ ඉක්මන දක්සයි. උපේක්ෂිත පරිද්වාදක අසදි මහරහතන් වහන්සේ දැකීමෙන් නැවතුනේ අන්තිමට සවිත් මහරහතන් වහන්සේ බවට පත් වෙලා. එතුණු ඒක අනුගමනය අපේ අපේ අව හඳුනා ගන්නේ ඒ හඳුනා ගන්නේ නැත්තේ සුතවත්භාවය අඩු කරනවා. දේශනාව මුලින්ම සඳහන් වන සබ්බාග සූත්‍රයේ සුතවත් ආරසාවක ආසාසිත පුතග්ජන අසුතවත් කියන අසපු නැති ධර්මය අහපු නැති පුතග්ජන පුද්ගලයාගෙන. ඒකින්ද හොඳේට ධර්ම ශ්‍රවණය කරලා හොඳේට කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා තමන්ගේ సంతානව නිවැරදිම නිවැරදි මනස්කාරයකට බවට පත් කරගන්න ඕනේ කියලා ස්ථානයකට කරගන්න ඕනේ. අප්‍රමාදව වාසය කරලා මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සූපත් කරගන්න නම් තුතුන් නිවනින් සැනසෙනවා කියලා අදිස්ථාන ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසත්තා සුභුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.